ධර්මානුශාසනාව. අද ධර්මානුශාසනාව පවත්වන දේශකයාණන් වහන්සේ මහව කෝන්වැව ඉහළගම ගල්ලෑවිහෙර ආරණ්‍ය සේනාසනය එරියාව දිමුල්ගිරි ආරණ්‍ය සේනාසනය යන උභය සේනාසනාධිපති විනයාචාර්ය පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන්ද්‍රයන් වහන්සේ දැන් හැමදෙනාම සාදුකාරයක් පවත්වන්න. හොඳයි. ධර්ම දේශනාව ආරම්භ කරන්න පෙර ආතුව අපිට ටිකක් නුපුරුදු ටිකක් වැඩි වෙලාවක් ඉඳලා ශ්‍රවණය කරන මේ ධර්ම දේශනාව පිළිබඳව ධර්මදේශනාව අතරතුරේදී කොයි වගේ පිළිවෙතක් ආරක්ෂා කරගන්න ඕනද කියන එක පිළිබඳව කුංචි මතක් කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉන්නත් අපි දන්න කාලේ ඉඳලා මේ ජීවිතය ගත කරා එක පැය භාගයක් අඩුම ගානේ කෙලෙස් ධර්ම වලින් අයින් වෙලා වාසය කරා කියලා යමක් තියනවද ඒක සිද්ධ වුණා කියලා කියන්න අමාරුයි. එක පැය භාගයක් කෙලෙස් වලින් අයින් වෙලා හිටියා. එක පැය භාගයක් ලෝභ දේශ මොහ නැතුව වාසය කරා කියන එක සිද්ධ නොවුන දෙයක් විදිහට හිතන්න පුළුවන්කමක් තියෙනවා. එහෙම නේද? යම් කිසි කෙනෙකුට එක දිගට යම් ධර්ම මානසිකාරයක් වැඩුණොත් ඒක මේ ජීවිතයේ ලැබෙන භාග්‍යයක් වගේම Tamanට ඉදිරි කාලයේදී ඇති කරගන්න ඕන ප්‍රතිපත්ති මාර්ගයට විශ්වාසනීය හිතක් Tamanටම ඇති කරගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. ඒ ඒ ඇති වෙන චේතනාව සංසාර ජීවිතේ සූපත් කරන්න බව පුළුවන්කමක් තියෙනවා. ඒකින්ද වැඩි වෙලාවක් අපි ධර්ම ශ්‍රවණය කරනකොට ක්‍රමානුකූලව ධර්ම මානසිකාරයක් අපේ තුල වැඩෙනවා. එතකොට ඒ කුසල හැඟීම ප්‍රබල වෙනවා. ආන් එහෙම අරමුණක් තියෙන හින්දා මේ වගේ ධර්ම දේශනාවක් සිද්ධ කරන්නේ ටිකක් වැඩි වෙලාවක්. ඉතින් ඒකින්ද මේ වෙලාවේ හැම කෙනෙක්ම පළවෙනියෙන්ම අදිස්ත්‍රාණ කරගන්න ඕන කාරණාවක් තියෙනවා. ධර්මදේශනාව පුරාවටම තමන් ගැන විමසන්නටයි ධර්මදේශනාව සිද්ධ කරන්නේ. පොතේ තියෙන කාරණා ටික එකතු කරගන්න නෙවෙයි. පොතපත ඇසුරෙන්මයි ත්‍රිපිටකයට අනුකූලවමයි හැබැයි තමන්ගේ ජීවිතයට මේ උතුම් ධර්මය එකතු කරගන්නේ කොහොමද? මම කොතනද ඉන්නේ මම මොනවද කරන්නේ මට මොනවද වෙන්නේ මම මේ කුසල පෙරහැරේ කොයි තැනකද වාසය කරන්නේ කියලා Tamanටම තේරුම් ගන්න Taman ගැන විමසමින් කරන ධර්ම දේශනාවක්. ඒකින්ද ඔය පැය 6කට ආසන්න කාලය අපි අල්ලාප සල්ලාප වලත් යෙදිලා ඉඳලා තියෙන්නේ නේද? ගමනක් බිමනක් යනවත් පැය 6ක් 7ක් 8ක් වාහනයක ඉඳගෙන ගිහිල්ලා තියෙන්නේ. ඒකද මේක කෙටි කාලයක්. මේක බරපතල කාරණාවක් නෙවෙයි. ඒකද මේ සඳහා මේ වෙලාවේ සූදානමින් ඉන්නේ මේ කටයුත්ත කරන්න. එතකොට කෙනෙක් හිමින්තරේ බණ අහගෙන යනකොට එයා හොඳට මේ ධර්මදේශනාව තුළට තමන්ගේ හිත යොමු කරොත් වෙනත් නේ එයාට ධර්ම මානසිකාරය වැඩෙන්න පටන් ගන්නවා ක්‍රමානුකූලව එයාගේ හිතේ ධර්මය ගැන තියෙන හැඟීම තමන් ගැන තියෙන අවබෝධය ක්‍රමානුකූලව වැඩි වෙලා ටික ටික ටික ටික ධර්මයටම අනුගත වෙච්ච හිතක් වැඩෙනවා මේ වෙලාවට අනිත් අයගෙන් බාධාවක් වුණොත් ඒක අනිත් අයත් කරගන්න ලොකු පාපයක් වෙනවා. ඒකින්ද කිසි කෙනෙකුට බාධාවක් වෙන්නේ නැති වෙන්නම වාසය කරන්න මේ ශරීරත් එක්ක අපිට බැරි වෙයි. අවම කරන්න ඕනේ. අවම කරන්න ඕනේ බාධා වෙන එක අවම කරලා උත්සාහයක් ගන්න බනහන්න. ඒ අවම කිරීම සඳහා පළවෙනියෙන්ම කරදර තියෙන කාරණාව තමයි සෙලියුලර් දුරකථනය. දැම්මම තව අපි බණ පටන් ගත්තේ නැහැ. ගෙදරට පණිවිඩයක් කියන්න තියෙනවා නම් ළඟ ඉන්න කෙනෙකුට ළඟ අහල පහල කෙනෙකුට මාව එකයි යන්න අහවල් වෙලාවට එන්න කියලා පණිවිඩයක් කියන්න තියෙනවා නම් ඒවා දැම්මම කියන්න ෆෝන් එක අතට අරගෙන දැම්මම කියන්න තාම වෙලාව තියෙනවා. හැබැයි සෙලියුලර් දුරකථන ඔක්කොම ක්‍රියාවිරහිත කරන්න ඕනේ. සමහර වෙලාවට අමතක වෙලා ඇති. අමතක වෙලා නම් දැන් ඔන්න ඒකට වෙලාව. සෙලියුලර් දුරකථන තියන අය ඒවා අරගෙන ක්‍රියා විරහිත කරලද කියලා විමසලා බලන්න නැත්නම් තමන්ගේ දුරගතනේ නාද වුණොත් මහා පාපයක් සිද්ධ වෙනවා අනිත් අයට. ඊළඟට සමහර අය පොත්පත් අරන් ඇවිල්ලා තියෙනවා වතුර බෝතල් අරන් ඇවිල්ලා තියෙනවා ඒවා සමහර විට තාම තියෙන්නේ අපේ ගමන් මළු වල. ඒවා ඕන ඕන වෙලාවට ඇදලා ගන්න ගියාම ඒත් එහෙමයි කරදරයි. ඒකින්ද ඒවා දැම්මම පොත්පත් අතට අරගෙන ඕනනම් හැබැයි පොතේ පතේ ලියා ගන්න කාරණා නෙවෙයි අපි කතා කරන්නේ. වතුර බෝතල් ළඟින් තියාගෙන ඔය ශබ්ද බද්ධ කරන ගමන් මළු තුට්ටක් ඈතින්ම තියන්න ඕනේ. තේරෙනවද? සමහර අයට ඒ ගැන කල්පනාවක් නැහැ. දැන් අපි හයහමාර වෙනකන් ධර්මදේශනාව කරනවා හැන්දෑවේ. සමහර අය ඇවිල්ලා තියෙන්නේ මම හතරහමාරට යන්න ඕනේ. මොකද මට වැඩ වගේක් තියෙනවා. ඒක සාධාරණද නැද්ද? සාධාරණයි නේද? හතරමාර වෙනකන් ඉන්න පුළුවන් කෙනෙක් මට හතරමාරට යන්න වෙනවා කියලා කලින්ම ගියොත් නේද මෙතෙන්ට ගිහලා නැගිටලා යන්නේ හරි නෑ නේ කියලා මුල ටිකවත් අහන්න නැතුව යන්න ඕනේ නෑ. ඒකද කලින් යන්න ඕන කෙනෙකුට යන්න පුළුවන්. හැබැයි යනකොට කරන්නේ අර කියනවනේ කොරහත් විදගෙන යනවා කියලා. ආන් ඒ වගේ සමහර අය මොකද කරන්නේ ළඟ ඉන්න අයට අයිනවා. එහෙනම් මම ගිහිල්ලා එන්නම්. ඔයාලා ඉවර වෙලා එන්න. අපි යනවා ඔයාලා එනවාද ඔන්න ළඟ ඉන්න අයටත් කරදර කරන් තමයි යන්නේ. ඒ වැඩේ සිද්ධ නොවිය යුතු දෙයක්. ඒකින්ද ඔන්න තව බණ පටන් ගත්තේ නෑ දැම්ම කියන්නේ. හතරමාරට හතරට තුනමාරට යන්න කෙනෙක් ඉන්නවනම් දැම්මම ළඟ ඉන්න කෙනෙකුට කියන්න ඒ කියන්න ඕන කෙනෙක් ඉන්නවනම් මම යනවා කලින් ඔයාලා පරක් වෙලා එන්න කියලා. ඒ විතරක් නෙවෙයි මේ ඉදිරිපසින්ම ඉඳ ගන්න එපා කලින් නැගිටලා යන්න ඉන්න අය. කවුරු හරි ඉන්නවා නම් ඉස්සරහින් මිද ගන්න එපා. ඒ කට්ටිය මොකද කරන්න ඕන? අනිත් අයට බාධා වෙන්නේ නැති විදිහට පිටුපසින් ඉඳගෙන තමයි නැගිටලා වෙලාවට යන්න ඕනේ. හැබැයි මෙන්න මෙහෙම කාරණාවක් තියෙනවා මේ ශරීරය හරි කරදරකාර ශරීරයක්. මේ කරදරකාර ශරීරයේ හින්දා අපිට ශාරීරික කෘත්‍යයන් ආදී කටයුතු එළඹෙන්න ඉඩ තියෙනවා. එවැනි වෙලාවක අනිත් අයට කරදරයක් වෙන්නේ නැති වෙන්න හිමීන් සැරේ නැගිටලා ගිහිල්ලා ඇවිල්ලා ආය වාඩි වෙන්න ඕන හානිය අවම කරගෙන මේ කටයුත්ත කරන්න. ඉතින් ওই ටික තමයි මූලිකව මතක් කරන් තියෙන්නේ. ඒකින්ද අනිත් අයට වදයක් කරදරයක් වෙන්නේ නැති වෙන්න මම මගේ කටයුත්ත කරනවා කියලා දැඩි අධිෂ්ඨානයක් ඇති කරගෙනම කටයුතු කරන්න කෙනෙකුට බාධාවක් නැහැ. ඒ අතරතුරේ බොහෝ විට මම හිතන්නේ මේ ධර්ම දේශනාව අතර වාරයේදී සංවිධානය කරන අය මේ ඇයට ගිලම්පස එකක් සමහර විට ලබා දෙන්න ඉඩකඩ තියෙනවා නිදි කිරා වැටුනොත් එහෙම. ඒකින්ද හැබැයි ඒ වෙලාවටත් එහෙම ලබා දුන්නොත් ලබා දෙන අයත් නිස්සද්දව ඒක කරයි ලබා ගන්න අයත් නිස්සද්දව ඒක කරන්න ඕන ගෞරවයෙන්. ඊ타ත්ම පරිස්සමෙන් ධර්මදේශනාව ගිලම්පස වලට නවත්තන්නේ නැහැ. හරි දැන් අපි එක දිගට ධර්මදේශනාව ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. ඊළඟට S2 පියවිලා කොයි වෙලාවක හරි කන් දෙක ඇහෙන්නේ නැතුව ගියොත් නින්දට ඉඳ ආවොත් මොකද වෙන්නේ? කිව්වේ මොනවද කියලා ඇහෙන්නේ නැහැ. මේ වෙලාව නින්දට බර වෙලාවක් නේද? දැන් නින්දෙන් ගැලවෙන්න අපි මොකද කරන්න ඕනේ? අසනීප නැත්තම් විත්ති වලට හේතු වෙන්න එපා. නේද? මේ මට කිරීම මේ විනය පැත්තෙන් ප්‍රශ්නයක් නැහැ විත්‍ය හේතු වෙලා හිටියා කියලා. මේ අයගේ යහපතට කියන්නේ විත්‍ය වලට හේතු වෙනව විතරක් නෙවෙයි පින්නත් සමහර අය හාන්සි පුටුවේ ඉඳගෙන වගේ අර විත්‍යට ඔළුවත් හේතු කරගන්නවා. මං අනිවාර්යෙන් කියනවා ඒ අයට විනාඩි 15ක් ඕනනම් මේ වෙලාවේ බණ අහයි ඔළුවත් හේතු කරගත්තොත් ඒක වැරද්දක් නෙවෙයි. නමුත් Tamanට වැඩි වෙලා බණ අහන්න හම්බෙන්නේ නැහැ. ඇත්තට මොනවද හාමුදුරුවෝ කිව්වේ මං එතනත් හිටියා කියලා ඉඳලා අහගන්න බැරි වුණානේ කියලා පස්සේ පසුතැවෙන්න වෙයි. ඒකින්ද එතකොට අපිට පුළුවන් හැබැයි පුංචි එකකතාවයකට එන්න. බණක් ඇහෙන වෙලාවක නිින්ද ගියොත් ඒක භාග්යක්ද අභාග්යක්ද? එහෙනම් ඒක අසරණකමක්ද නැද්ද කාට හරි? හොඳයි නිින්ද යනවද නැද්ද කියලා වැඩියෙන්ම පේන්නේ කාටද? මේ බණ කියන මට. කවුරු හරි කෙනෙකුට නිින්ද ගිහිලා තිබුණොත් මම පොඩ්ඩක් පෙන්වොත් මේ අනිත් ළඟ ඉන්න කෙනෙකුට මෙයාට හැරවන්න කියලා කරුණාවෙන්. හොඳයි නේද ඒක? ඇත්තටම හොඳද? එහෙනම් මේ කට්ටිය මට උදව් කරනවද ඒකට? උදව් කරනවද? ඔව්. එහෙනම් ඔන්න දැන් අපි අවසර ගත්ත සභාවෙන් නේද? දැන් මම කරන වැඩක් නෙවෙයි මේක. මට දැන් කට්ටිය කිව්වා හා එහෙම කරන්න. දැන් කවුරුත් පරිස්සම් වෙන්න ඕනේ. මට බැරි වෙලාවක්වත් නිින්ද ගිහිලා ඉන්නවා හාමුදුරුවෝ දැක්කොත් ළඟ ඉන්න කෙනෙකුට කියයි අන්න අර අම්මට කතා කරන්න කියලා. ඒක අවනම්බුවක් නෙවෙයි. නමුත් ඉතින් ලැජ්ජාවක් වෙන්න ඉඩ තියෙනවා නේද? එහෙනම් නිින්දෙන් පරිස්සම් වෙන්න මොකද අපරාධේ අපි මහන්සි වෙලා බණ කියන්න ඇවිල්ලා මේ සංවිධානය කරලා හොඳට ඉදියන් ඉඳලා යයි. ඒ කාරණාවත් මතක තියාගෙන එහෙමනම් අපි දැන් ධර්මස් දේශනාව ආරම්භ කරන්න සූදානම් වෙමු. හැම කෙනෙක්ම අද දවසේ ආජීව අට්ටමක සීලය සමාදන් වෙමු මේ මොහොතේදී මේ පැය කිහිපයට හරි තමන්ගේ ජීවිතය මම මේ සමාදන් වෙන සීලය තුළ රැක ගන්නවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන මට මේ ධර්මය අවබෝධ කරලා දෙන්නට මගේ අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ කවුරුවක්වත් නෙවෙයි මාව මේ සංසාරික ජීවිතයෙන් අත මුදවන්න ඒ උතුම් බුදුරජාණන් වහන්සේට මහා බෝධිසත්වයන් වහන්සේ විදිහට තිබුණ ඌමනාව මගේ අම්මා තාත්තටවත් තිබුණ නැහැ ඇත්තෙත් නැහැ එවැනි වූ මහා කරුණාවකින් මං ගැනම සලකලා අනන්ත දුක් විඳ මං ගැනම හිතලා මගේ පැත්තට මෙච්චර යහපතක් සිද්ධ කරලා දෙන්න මෙවැනි ධර්මයක් අවබෝධ කරගත්ත ඒ භාග්‍යවත් වූ අරියත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන තුන් වතාවක් নমස්කාරය කියමු තිසරණ සහිත ආජීව අට්ටමක සීලය සමාදන් වීම සඳහා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 අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්ප්‍රප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් ආජීවට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේ තබ්බං ධර්මස්වයට පුතුමෙන් නැවත වාරයක් নমස්කාරයකින්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 දේමේ වික්ඛවේ අන්තා පබ්බජිතේනන සේවි සම්මා යෝචායං කාමේසු කාම සුකල්ල කානුയോഗෝ හීනෝ ගම්මෝ පුතක්චනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ යෝචායං අත්ථ කිල මතානුയോഗෝ දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ ඒතේ තේ වික්ඛවේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා චක්කුකරණී ඥානකරණී උපසමාය අවිඤ්ඤාය සම්බෝධාය නිම්බානාය සංවත්තති අයමේ වාරියෝ අට්ටංගිකෝ මංගෝ සේයති දං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධිති සදා බුද්ධ සම්පන්න පින්වත් නේ මේ තුන් ලෝකයක් සංකම්පණය කරමින් තුන් ලෝකයක ආලෝකයක් පහළ වුණා ඒ තමයි තුන් ලෝකයේහි ඇත්ත తත්වයේ හෙළි වුණා ඒ තමයි ඇසර පුන් බොහෝ දවසක පස්වග මහණුන් අරබයා තුන් ලෝකේම නොතිබුණ ඇත්ත මේ ලෝකෙට පහළ වුණා. මේ අත දන්නවා. සාරා සංකේය කල්පලක්ෂයක කාලයක් තිස්සේ පෙරුම්දම් පුරපු මහා බෝධිසත්වයන්න් වහන්සේ එදා ඒ උත්තම බෝධි මූලයේදී සම්මා සම්බුද්ධත්වය අවබෝධ කරගෙන පුහුදුන් මිනිස්යාගේ යහපත සඳහා ලෝකයාට අවබෝධ කරවන්නට අරමුණු කරගෙන දේශනා කරපු පළවෙනි ධර්ම දේශනාව තමයි ධම්සක් පැවතුණු සූත්‍ර දේශනාව කියලා කියන්නේ. ධම්සක් පැවතුණු සූත්‍ර දේශනාව කියන්නේ මේ බුදුදහමේ හරය. මොකද මේ අයත් දන්නවා පළවෙනියෙන්ම අපි කෙනෙකුට අවවාදයක් දෙනවා නම් සාරාංශයයි කියන්නේ. කවදාක්වත් බුදුබණ පදයක් අහපු නැති කෙනෙකුට දේශනා කර බුදු කෙනෙක් දේශනා කරන ධර්මය කවදාකවත් බුද්ධං සරණං ගච්ඡාමි කියපු නැති පිරිසක් තමයි ඉදිරියේ හිටියේ. එහෙමද නැද්ද? කවදාකවත් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියන දෙයක් එතන තිබුණේ නැහැ. ධර්මය ලැබිලා තිබුණේ නැහැ. මහා සංඝරත්නය කියලා එකක් පැනවිලා තිබුණේ නැහැ. එවැනි පුහුදුන් පිරිසකට අරමුණු කරගෙන පළවෙනියෙන්ම කල යුත්තේ කුමක්ද කියලා දේශනා කරපු උතුම් ධර්මය ලෝකෙට හෙළි කරපු පළවෙනි දේශනාව තමයි ධම්සක් පැතුණු සූත්‍ර දේශනාව කියලා කියන්නේ. මේක බුදු කෙනෙකුට හැරෙන්නට මේ දේශනාව දේශනා කරන්න වෙන කාටවත් බෑ කියන එක සූත්‍ර දේශනාවේ තියෙනවද නැද්ද? සූත්‍ර දේශනාවේ තියෙනවා කිසිම ශ්‍රමණයෙකුට කිසිම බ්‍රාහමණයෙකුට කිසිම දෙවියෙකුට කිසිම මිනිසෙයෙකුට කිසිම කෙනෙකුට මේ දේශනාව දේශනා කරන්න පුළුවන් කමක් නැහැ කියලා දේශනාව අවසානයේ තියෙනවා ඊළඟට ඒ විතරක් නෙවෙයි මේ ඒ කරපු දේශනාව මේ දසසහස්ත්‍රී සතසහස්ත්‍රී ලෝක ධාතුව දක්වාම විහිදිලා ගිය බව දිව්‍ය ආලෝකයට වැඩි ආලෝකයකින් මුළු ලෝකෙම ආලෝකමත් වෙච්ච බව මේ සූත්‍ර දේශනාව අවසානයේ සඳහන් කරලා තියෙනවා. එතකොට අපි මේ මොකද්ද කරන්න හදන්නේ? මහමේරු පර්වතයක් ඉදිරියේ දූවිලි අංශුවක් තරම්වත් වටිනාකමක් නැති. හැබැයි පුහුදුන් අපේ හිතට මහමේරු පර්වතයකට වඩා වටින ධර්මය. බුදුන් වහන්සේගේ දේශනාවත් එක්ක සංසන්දනය කරනකොට එවැනි දේශනාවක් ඇසුරෙන් අපි මේ කරන විග්‍රහය පින්වත්නි ඒ බුදුරජාන් වහන්සේගේ දේශනාවත් එක්ක ගත්තාම මහමේරු පර්වතයක් ඉදිරියේ දූවිලි අංශුවක් තරම්වත් වටින්නේ නැහැ. නමුත් පුහුදුන් අපිට මේ දූවිලි අංශුව මහමේරු පර්වතයකට වඩා වටිනවා. ඉතින් අන්න ඒ බවත් අපි මතක තියාගෙන අපි පුළුවන් තරම් උත්සාහ ගමු පුළුවන් තරම් උත්සාහ ගමු ඇත්තට මූණ දීලා බණ දේශනා කරන්නත් බණ අහන්නත් ඇත්තට මූණ දෙනවා කියන්නේ මොකක්ද කාගේ පිළිබඳ ඇත්තද තමන්ගේ පිළිබඳ ඇත්ත මොන දේ පිළිබඳ ඇත්තද සංසාරික ප්‍රවෘත්ති පිළිබඳ ඇත්ත අමතක වෙලා යන ඇත්ත අසිහිය අන්න ඒ සිහිය උපදවාගෙන මං කොහේ සිට ආවාද මං කොහේ යනවාද මං මොනවා කරනවාද මට මොනවා වෙනවාද මම කවුද යන වග හරියට තේරුම් ගත්තොත් පින්නත් නී තවත් මං කෙරෙහිවක්වත් අනුන් කෙරෙහිවක්වත් ඇලෙන්නෙම නෑ ගැටෙන්නෙත් නෑ ඒ බව හොයාගන්න බැරුව අසරණ වෙලා ඉන්න අපිට ඒ පිළිබඳ පුංචි ඉවක් හරි දැනුණොත් ඒක මහා මේරු පර්වතයකට වඩා වටිනවා කිව්ව එකයි. අන්න ඒ ඉව ඇති කරගන්න අපි බුදුන් වහන්සේගේ දේශනාව ඇසුරෙන් මේ කුංචි උත්සාහයක් ගන්නයි හදන්නේ. අසූචි වලක වැටිලා හිටිය කෙනෙක් වින්නොත් නේ කුණු ගොඩකට පැනගත්තොත් අසූචි වලෙන් ගොඩ වෙලා වටිනවද නැද්ද? වටිනවා. කුණු ගොඩේ ඉන්න කෙනා මොකද්ද කරන්න ඕනේ? කුණු ගොඩේ ඉන්න ගමන් එතනින් ගොඩ වෙන්න බලන ගමන් පුළුවන් නම් අර අසුචි වලේ ඉන්න කීප දෙනෙක් හරි කුණු ගොඩට හරි ඇදලා දාන්න ඕනේ. මොකද අරකේ එරෙනවා මේකේ එරෙන්නේ නැහැ. නේද? නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපිත් කරන්න හදන යන්නේ මේ වගේ වැඩක් කියලා බය නැතුව කියන්න. නේද? හොඳයි. දැන් අපි බලමු මේ ධර්මයට අනුව කටයුතු කරන අපි පළවෙනි බුද්ධ භාෂිතය අනුව අපේ ජීවිත සකස් කරන්න පටන් අරගෙනද මං කිව්වා Taman ගැන විමසන්න කියලා. අනිත් එක තමයි ධර්මදේශනාව ඉවර වෙනකොට පින්නත් මේ ආයත මෙන්න මේ වගේ දේවල් පැහැදිලිලා තියෙන්න ඕනේ. මම නොකරපු දෙයක් තියෙනවා සැනසීදායක ජීවිතයක් ඇති කර ගැනීම පිණිස නොකරපු දෙයක් තියෙනවා. සංසාරික විසුද්ධිය පිණිස මම නොකරපු දෙයක් තියෙනවා. අන්න ඒ දේ මම කරන්න ඕනේ. හැබැයි මම මේක අහලා දැනගත්තා විතරක් නෙවෙයි. යේ ධම්මා හේතුප්පවා තේසං හේතුන් තථාගතෝ ආහ තේසං චයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ මේ ධහම පිළිබඳ අස්සජි මහ රහතන් වහන්සේ උදම්මනතු හැටි හේතුව දේශනා කරනවා ඒක නැති කිරීම දේශනා කරනවා කියලා. එහෙනම් යමක් කරන්න පෙර ආතුව පින්වත්නි යමක් මේ දේ කරොත් මේ දේ වෙනවා කියලා අපිට දැනගන්න පුළුවන් වෙන්න ඕනද නැද්ද? ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මය නං. එහෙනම් ඔන්න අභියෝගයක් තියෙනවා. කිසිම දෙයක් පිළිගන්න ලෑස්ති වෙන්න එපා මම කිව්වට. කවදාක්වත් කෙනෙක් කිව්වට කිසිම දෙයක් මේ ලෝකෙ පිළිගත යුතු නැහැ. අභිමානවත් බෞද්ධයෝ ඒක කියලම අපි යමු ධර්ම දේශනාවට. හොඳයි අපි හිතමු අපේ ආයතනයක් තියෙනවා. නැත්නම් මේ ආයතනය තියෙනවා. මේ ආයතනයට යම් කිසි නිග්‍රහයක් හරි කරදරයක් හරි පිටක් හරි වෙන්න යනවා නම් කවුරු හරි මොනවා හරි දෙයක් ඉස්සෙල්ලාම අපි ගිහින් දැනුම් දෙන්නේ කාටද? ඒ ආයතනේ ප්‍රධානියාට නායකයාට ගිහිලා දැනුම් දෙනවා මේ අහවල් දේ මෙන්න මෙහෙම වෙනවා මේක හොඳද නරකද හොයලා බලලා මේකට මොකක් හරි පියවරක් ගන්න කියලා. බුද්ධ ශාසනය කියන්නේ ඒ වගේ එක්තරා කුලකයක්, එක්තරා ආයතනයක්, එක්තරා ක්‍රමවේදයක්. මේකටත් නායකයෙක් ඉන්න ඕනද නැද්ද? කරදරයක් වෙනකොට කවුරු හරි එක එක එක එක දේවල් කියනකොට නායකයෙක් ඉන්න ඕනද නැද්ද කියලා දැනුවත් කරන්න. ඉන්නවද? ඉන්නවද? ඉන්නවද? ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ නම් හිටියා. කවුද? බුදුරජාණන් වහන්සේ. දැන් කවුද? ආ? ධර්මයේ සහ සංඝයා වහන්සේ කියලා නෙවෙයි දේශනා කරේ. නෑ නෑ. අන්න බලන්න. බුදුරජාණන් වහන්සේගෙන් මේක විමසුවා. ඔබ වහන්සේගේ අර නිගණ්ඨනාථ පුත්‍ර මැරිලා ගියාට පස්සේ ඒ පැත්තේ ලොකු රණ්ඩු ගියා. කුලල් කා ගන්න පටන් ගත්තා. නිඳා කර ගන්න පටන් ගත්තා. ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේගෙන් ගිහිලා විමසනවා. ඔබ වහන්සේගේ අවෑමෙන් මේකට නායකයෙක් ඕනේ. පරිනිර්වාණ මංචකයේදී විමසනවා. ඒ වෙලාවේ නායකත්වයේ පැවරුවා. පවරපු අය අදත් ඉන්නවා. කවුද? ධර්මයේ සහ විනය ධර්මයේ සහ විනය පින්වත්නි. එතකොට අපිට යම් කිසි විදිහකින් ගැටලු සහගත තත්වයන් මේ ශාසනය තුල ආවොත් බුදුරජාන් වහන්සේ මහා උපදේශ හතරක් විදිහට පරිනිර්වාණ සූත්‍රයේදී සඳහන් කරනවා මම බුදුහාමුදුරුවන්ගෙන් අහගත්තා කියලා කිව්වටවත් පිළිගන්න එපා මම අහවල් තැන මහා තෙරවරුන්ගෙන් බුදුරජාණන් වහන්සේගෙන් අහගත්ත මහා තෙරවරුන්ගෙන් දැනගත්තා කියලා කිව්වත් විමසන්න එකපාරටම පිළිගන්න එපා අහවල් තෙරුන් වහන්සේගෙන් මම මේක දැනගත්තා කිව්වත් ඒක එකපාරටම පිළිගන්න එපා. අහවල් තෙරුන් වහන්සේලාගෙන් මම මේක දැනගත්තා කිව්වත් එකපාරටම පිළිගන්න එපා. මේක පිළිගත යුත්තේ ධර්මය හා සැසඳීමෙන් විනය හා ගැළපීමෙන් කියලා. එහෙනම් අපි හැම වෙලෙම බලන්න ඕනේ මේ ලැබෙන දේවල් ධර්මයට එකගද සූත්‍ර පිටකයට එකගද විනය පිටකයට එකගද කියලා එකපාරටම ප්‍රතික්ෂේප කරන්නේත් නැහැ කවුරු හරි කියන දෙයක්. එකපාරටම මේක ඇත්තමයි කියලා පිළිගන්නේත් නැහැ. ඒකින්ද මම මේ කියන දේවල් ඔක්කොම ඇත්ත කියලා මේ අත් එක පාටම පිළිගත්තොත් කාගේ සරණද යන්නේ? පුද්ගල සරණක් යනවා පින්නත් නේ. කාශ්‍යප හාමුදුරුව කිව්වොත් ඒක ආය ඇත්තම තමයි. කිව්වොත් යන්නේ කාගේ සරණද? මට හදිස්සියේ හිතෙලා මම මොකක් හරි බොරුවක් කියලා දැම්මොත් ආයෙකත් පිළිගන්නවා. එහෙනම් මේ කියන එකක්වත් පිළිගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා නැහැ. එහෙනම් අපිට තියෙන්න ඕන විවෘත මනසක්. කාලාම සූත්‍රයේදී ඉතාම පැහැදිලි විවෘත මනසක් නිදහස දුන්නා තමන්ගේ ශ්‍රාවකයන් බුදුරජාණන් වහන්සේ. කොහොමද තමන් තුලින් තේරුම් ගන්නේ ලෝභ දේශ මොහ අඩු වෙනවා නම් ඒක ධර්මයයි අලෝභ දේශ මොහ ලෝභ දේශ මොහ වැඩි වෙනවා නම් ඒක අධර්මය Tamanට වැඩක් වෙන්න ඕනේ Tamanට අවඩක් වෙන්න බෑ සූත්‍ර ධර්ම විනයත් එක්ක සසඳලා ගලපලා Taman හා එකඟ වෙලා බලන්න මේක තුලින් මේක අකුසලයක්ද මේක කුසලයක්ද කියලා. ඉතින් ඒකෙන්ද කිසිම දෙයක් එකවර පිළිගන්න යන්න එපා. හැබැයි මේ මොහොතේම මේ මොහොතේ විමසන්න ඕන මම මුළු ධර්ම දේශනාව පුරාවට හේතුවත් එක්කම කාරණා කියන්න උත්සාහ කරනවා. එතකොට මේ අයත් මොකද කරන්නේ? තමන් ගැන විමසමින් හේතුවත් එක්කම විමසමින් අන්තිම තීරණයකට එන්න ඕනේ ධර්ම දේශනාව ඉවර වෙද්දී මට කරන්න දෙයක් තියෙනවා. මම මෙච්චර කල් නොකරපු දෙයක් තියෙනවා. හැබැයි ඒ කරන්න ඕන දේ කෙරුවොත් මාව අමාරු වැටෙන්නේ නැහැ. කරන්න ඕන දේ නොකරපු හින්දායි මට මම අද මේ චිත්ත පීඩා නැගෙන තත්වයක ඉන්නේ කියලා. හොඳයි. එහෙනම් හැමදාමත් කරනවා වගේ අපි එකතු වුණේ ගැටලුවක් තියෙනවා නම් විසඳ ගන්නද නැද්ද? ගැටලුවක් නැත්නම් ඉතින් විසඳ ගන්න දෙයක් නැහැ. එහෙනම් ඉස්සෙල්ලාම බලන්න ඕන මොකක්ද? ගැටලුවක් තියෙනවද කියලා හොඳින්ම විමසන්න ඕනේ ඉස්සෙල්ලාම අපිට ගැටලුවක් තියෙනවද ප්‍රශ්නයක් තියෙනවද කියලා. මේ ඒකින්ද ඒක බලමු. ඒකට මම මේ පින්වත් අයගේ මෙන්න මෙහෙම අහනවා. සැනසීමෙන් දින්නේ. කමන්නේ පුංචි උත්තරයක් දුන්නට. සැනසීමෙන්ද ඉන්නේ කියලා අහනවා මොකද කියන්නේ? මේ පැත්තෙන් නම් ඕන නෑ කිව්වා මේ පැත්තෙන් මොකද කියන්නේ? නෑ. පොඩි කාලේ නම් මොනවද හෙව්වේ? සතුට සැනසීම හෙව්වා. ඒකට ඉගෙන ගත්තා. ඒකට නොයේකුත් දේවල් කරා, හරියට කැපකිරීම කරා. විවාහ වුණා, දරුවෝ හැදුවා, ගොඩාක් දේවල් කරා. හම්බුණාද? ඈ සැනසීමක් හම්බෙලා නැල්ලු නේද? ඔය යන ක්‍රමයට ගියොත් පින්වත්නි කොයි මොහොතක හරි මරණය සිද්ධ වෙයි. මැරෙනකන්වත් සැනසීම ලැබෙයිද? එහෙනම් ඇයි ඔහොම ඉන්නේ? නැතුව ඉතින් මැරෙන්න නේද? නැතුව මැරෙන්නද? නෑ පිළිවත් ඊළඟ ප්‍රශ්නේ මේ ලෝකේ මොනවා හරි දෙයක් ඉබේ සිද්ධ වෙනවද? මොනවා හරි දෙයක් ඉබේ වෙනවද? ඉබේ වෙන්නේ නෑ. හේතු ඇතුවයි සිද්ධ වෙන්නේ. හේතු ඇතුළයි සිද්ධ වෙන්නේ. අපි හිතමු කෙනෙකුට භාවනා කරන්න බෑ කියලා. එයා මෙහෙම කතා කියනවා නේ උනාට හදිසියෙම. මේ මට නම් භාවනා කරගන්න බෑ අනිත් අයට පුළුවන් කියලා කියනවා. එතේනම් එයා එතන පිළිගන්න යන්නේ මොකද්ද? ඉබේ ඉබේ සිද්ධ වෙන ඒවා තියෙනවා කියන එකයි ඒ පිළිගන්නේ. කවුරු හරි කියනවා නම් මට බෑ මට බෑ මට බෑ කියලා. එහෙනම් එයා ඒ මට බෑ කියන වෙලාවෙම මට ඉතින් ඔව්ව බෑනේ කියනවනම් ඉබේ සිද්ධ වෙනවා කියන එක පිළි අරගෙන. සැනසීම කියන එක ඉබේ හම්බෙයිද? සැනසීම සතුට ස්ථීර සැපය කියන එක පින්වත්නි ඔය ඔහොම ඉන්නකොට නිකන් පාරේ යනකොට මණික් ගලක් හම්බෙනවා වගේ හම්බෙයිද? හම්බෙන්නේ ඈ ඒ බව තේරුම් ගන්නට හොඳම සූත්‍ර ධර්මය තමයි මේ පළවෙනි ධර්ම දේශනාවම දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ ඒවං තිපරිවට්ටං දාදසාකාරං යථා භූතං ඥාන දස්සනං සුවිසුද්ධං හෝසි බලන්න තිපරිවට්ටයක් දේශනා කරනවා සත්‍ය කෘත්‍ය කෘත සත්‍ය ඥානය කෘත්‍ය ඥානය කෘත ඥානය කියලා එතකොට නිවන් දකින්න පිළිපන් කෙනෙක් විදිහට ඔය තුන්වෙනි ආර්ය සත්‍ය කියන නිවන පිළිබඳ තියෙන්නේ මොකක්ද? නිවන කියන එක සත්‍යයක්. ඒ සඳහා කළ යුතු දේ මොකක්ද? සාක්ෂාත් කරගත යුතු දෙයක් ඒක. ඒක ඉබේ පහළ වෙන එකක් නෙවෙයි. ඒක සාක්ෂාත් කරගත යුතු දෙයක්. එතකොට කෙනෙක් මේක මේක පරම ඇත්තක් මේක ආර්ය සත්‍යයක් කියලා කලින් දැනගන්නත් ඕනේ නිර්වාණ ධාතුව කියන එක ආර්ය සත්‍යයක්. ඒ වගේම මේක සාක්ෂාත් කළ යුතු දෙයක්. ඒක Taman තුලින් අවබෝධ කරගත යුතු දෙයක්. එහෙනම් මම තමන් තුළින් මේක අවබෝධ කරගත යුතු දෙයක් කියලා දැනගන්න ඕන කළ යුතු කාරණාව දැනගන්න ඕන කළ යුත්ත මේක කරන්න ඕනේ මේක කරනවා මේක කරන්න ඕනේ අන්න ඒක ඇත්තක් කියලා තේරුම් ගන්න ඕනේ කවදා හරි දවසක මම මේක කළා මම සාක්ෂාත් කළා කියලා තේරුම් ගන්න ඕනේ ආඹාඩ තුනක් එතකොට මේක සත්‍යයක් කියලා දැනගන්න ඕනේ ඒ වගේම දුක්ඛාරය සත්‍ය කියන එකත් සත්‍යයක් යයි දැන ගැනීම මොකක්ද? දුක කියන්නේ මේ ලෝකේ පරම නැත්තම් ආයේ කිසිම වෙනසක් නැහැ. දුක කියන්නේ ඇත්තක්. දුක කියන්නේ ඇත්තක් කියලා කියන පමණින් කරන්න ඕන දේ කෙරිලාද? නෑ පින්නත් කෙරිලා නෑ. කෘත්‍යයක් තියෙනවා. අපි ඒක දැන් ධර්ම දේශනාව මැදදී පැහැදිලි කරනවා මොකද්ද කෘත්‍ය කියලා. නමුත් වචනෙන් කියන්නයි මේ උත්සාහ කරන්නේ. පිරිසිඳ දැනගන්න ඕනේ ආං කෘත්‍ය. දුක පිරිසිඳ දැනගන්න ඕනේ. එතකොට කොයි වෙලාවක හරි කවදා හරි මම දුක පිරිසිඳ දැනගත්තා කියලා. එහෙනම් මේක ඇත්තක් දුක කියන එක ඇත්තක් කියලා දැනගන්න ඕනේ. දුක පිරිසිඳ දැනගන්න ඕනේ ඒක තමයි ඒක කරේ තියෙනා වූ කෘත්‍ය. කෘත්‍ය තමයි පිරිසිඳ දැනගන්න ඕන කියන එක. කෘත කෘත ඥානය යාට උපදින්න ඕන. පෙර නොවි පෙර නොවූ විරු ධර්මයක් චක්කුම් උදපාදී ඥානං උදපාදී විද්‍යාව උදපාදී ආලෝකෝ උදපාදී ඔය විදිහට සඳහන් කරේ බුදුරජාණන් වහන්සේලා කරන මට පෙර තුබ්බේ අනනුසුතේසු ධම්මේසු පෙර නොවූ ධර්මයක් ධර්මයක් පහළ වුණා පෙර නොවූ ආලෝකයක් පහළ වුණා මොකක්ද මට දුක ආර්ය සත්‍යයක් බව දැනගත්තා. ඒක පිරිසිඳ දැනගත යුතු බවක් බව දැනගත්තා. ඒක මම පෙර දැනගෙන හිටිය එකක් නෙවෙයි. ඊළඟට ඒක මම පිරිසිඳ දැනගත්තා කියලා දැනගත්තා. කృత සත්‍ය කෘත්‍ය කృత. ඒ විදිහට සමුදය කියලා කියන්නේ ඇත්ත. දුකට හේතුවක් තියෙනවා. හේතුවක් නැතුව දුක හටගන්නේ නැහැ. එහෙනම් මේකේ තියෙන කృత කලයුත්ත මොකද්ද කළ යුත්තේ? ප්‍රහාණය කළ යුතුයි. ප්‍රහාණය කළ යුතුයි. කළා කියලා දැනගන්නේ කොහොමද? ප්‍රහාණය කළා කියලා දැනගන්න ඕන කවදා හරි. ආන් කරලා ඉවරයි. එහෙනම් සත්‍ය කෘත්‍ය කෘත. ඔන්න ඔකට කියනවා ත්‍රිපාරි වට්ටය කියලා. හරිද? එතකොට මේ කාරණා තුන චතුරාර්ය සත්‍ය ධර්මයේ තුල තියෙනවා හතර ආකාරයකට. ඒ හතර ආකාරයට මේ කාරණා තුන එනකොට ඒවන් ත්‍රිපරිවට්ටම් මේ ත්‍රිපරිවට්ටය අර හතරෙන් වැඩි වෙනකොට 16 ආකාර වෙනවා. ඒවන් ත්‍රිපරිවට්ටම් 16 ආකාරං යථා භූතං. මේ යථා භූත ඥාන දර්ශනය ආකාර 12කින් ඇති වෙන්න ඕන කෙනෙක් තුල. එහෙනම් පැහැදිලිවම පින්වත් මේ එක තැනකට විතරක් අපි යන් ඔය ඔක්කොගෙම කල යුතු දෙයක් කියනවා කියන එක දැනගන්න ඕනේ. ධර්මදේශනා ඉවර වෙනකොට මොකක්ද කළ යුත්තේ කියලා දැනගෙන තියෙන්න ඕනේ. මොකක්ද කළ යුත්තේ කියලා දන්න කෙනා තමයි පින්වත්නි ඒක කරන්නේ. මේක ඇත්තක් ඇත්ත විතරක් නෙවෙයි කල යුත්තක් තියෙනවා. එතකොට මම ඒකයි කිව්වේ Taman තුලින් විමසන්න කියලා. කල යුත්තක් තියෙනවා මම කොච්චරක් කරලාද මේ වෙනකොට? මේ දේශනාව අතරතුරේම මේ ගමම්ම ආය ගෙදර ගිහින් ඉවසන්න තියන්න එපා. මම ඒකයි කිව්වේ එක දිගට බණ කියන්න ඕන කියලා මම කියන්නේ ඒකයි. මම අද දුක්ඛ සත්‍යයේ පිරිසිදු දැනගැනීමේ කොටස 12න් එකක් කියන්නකෝ. ඒක විතරක් කියලා ඉතිරි ටික කල් දානවා පැයක් කියලා ඉතිරි ටික පස්සේ එහෙට කියලා. අරයා ගිහිල්ලා එන්නේ කොහොමද? අරේ ගිහිල්ලා හොඳට නාලා හොඳට ගාලා එන්නේ. නේද මොනවද කෙලෙස්? කෙලෙස් නාගෙන කෙලෙස් ගාගෙන නේද අර යන්තම් හිත යන්තම් උඩට ආපු හිත ආයේ පල්ලෙහා ගිහලා මුල ඉඳන් පටන් ගන්න ඕනේ. ඒකයි කිව්වේ ධර්ම මානසිකාරය කියන එක පෙන්වත් මේ එක දිගට වර්ධනය කරගත්තොත් අපිට පහසුයි. මේ වෙලාවේ අපි මේ කාරණා 12 ගැන යම්කිසි අවබෝධයක් ඇති කරගන්න උත්සාහ කරනවා අද දවසේ. මම දුක පිළිබඳ යමක් දන්නවද? දුක පිරිසිඳ දැන ගැනීම කියලා එකක් තියෙනවා කියලා දන්නවද? දුක පිළිසිඳ දැන ගැනීම විතරක් නෙවෙයි ඒ දැන ගැනීම දැනගත්තා කියලා යමක් අවදාhari සිදු විය ඒ සඳහා කල යුත්තේ පිළිසිඳ දැන ගැනීම සමුදේහි කල යුතු දේ ප්‍රහාණය කිරීම නිරෝධේහි කල යුතු දේ සාක්ෂාත් කිරීම මාර්ගයේ කල යුතු දේ මොකක්ද පුළුවන් නම් කියන්න වැඩිම භාවිතා කිරීම භාවේ තබ්බන්ති භාවිතා කිරීම මාර්ගය භාවිතා කරන්න ඕනේ එතකොටයි කුසල සිත් උපදින්නේ. ඉතින් මේ ටික අපි කරනවද කියලා කොහොමද කරන්නේ කියලා විමසන එක ඉතාම වටිනවද නැද්ද? ඒ විදිහට මේ පැත්තෙන් අපි මේක විමසගෙන විමසගෙන යනකොට මේ පින්වත් ඇත්තෝ මොකද කරන්න ඕනේ? Taman තුලින් මේ වෙලාවෙම විමසනවා. මං කොහෙද එරිලා ඉන්නේ? මං කොහෙද වැටිලා ඉන්නේ? මං කොහෙද අසරණ වෙලා ඉන්නේ? මේකෙන් අයින් වෙන්න මට පුළුවන්කමක් තියනවද කියලා මේ වෙලාවෙම විමසලා තදින් අදිෂ්ඨානයක් ඇති කරගන්න වෙනවා. මම මේ දේ කළ යුතුයි මම මේ දේ කළ යුතුයි ඇයි මාව බේරගන්න කිසි කෙනෙක් නැත මාව බේරගන්න නේද කිසිම කෙනෙක් නැහැ මේ කුණු ශරීරය දිහා බලාගෙන මිනිස්සෙකුට පුළුවන් මරුණාට පස්සේ අනේ රත්තරන් අම්මේ රත්තරන් තාත්තේ කියලා අඬන්න විතරයි රත්තරන් දුවේ පුතේ කියලා රත්තරන් රත්තරන් කියන හැබැයි මංචාඩි කාලක්වත් දෙන්නේ නැහැ ඕකෙන් ගන්නත් බැහැ නේද? ඉතින් ඒකින්ද වැඩක් නැති දේවල් වැඩක් නෑමයි ඒ බව තේරුම් ගන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ හිත අපි යොමු කරලා බලමු. ඒකින්ද පළවෙනියෙන්ම පළවෙනියෙන්ම අපි විමසා බැලිය යුතුම කාරණාව තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙලා ඒ උතුම් සම්මා සම්බුද්ධත්වයේ හොඳින් අත්විඳලා පස්වග මහණුන් හොයාගෙන ඇවිල්ලා එදා බරණැස ඉසිපතන මිගදායේ ඒ ලස්සන රාත්‍රියේ ලෝකයටම ආලෝකයක් ලැබුණ ලෝකයට ඇහැක් පහළ වුණ ලෝකේ යත తත්වය ලෝකෙට හෙළි වෙච්ච ඒ චමත්කාර ජනක අපූර්ව රාත්‍රී කාලය මේ ලෝකයේ දසදහසක් කෝටි ප්‍රකෝටි ප්‍රමාණයක් තමන්ගේ දුක් දුක් නැති කරගන්න මාර්ගය හෙලිපෙහෙලි කරන්න ඒ උතුම් බුදු පියාණන් වහන්සේ තමන්ගේ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළ පළවෙනි බුද්ධ අවවාදය අපිට ලබා දුන්න පළවෙනි බුද්ධ අවවාදය තුල මම මගේ ජීවිතය ආරක්ෂා කරනවාද කියලා විමසමු මොකක්ද පළවෙනි බුද්ධ අවවාදය අපිට දුන්න? මහා හේතු ගොඩක් එක්ක වෙන්න ඕන නේද? යම් කිසි තැනක පින්වත්නි අපි හිතමු මේ ශාලාවේ මෙතනින් ඉස්සරහින් තියෙන අසූචි බටයක්. මේක පිපිරිලා. දැන් මේ හොඳ දෙයක් කර කර ඉන්නකොට අසුචි වැగిරෙනවා. එක්කෙනෙක් මේකේ වැగిරෙන වැగిරෙන අසුචිය අරන් දානවා. ඉතින් ඉවරක් නෑ මේක අසුචි බටයක්නේ. නුවණ තියෙන දැනැප්පෙක් එක්ක ඉන්නවනම් මොකද කියන්නේ? ඔය කාන්දුව වහලා දාන්න කියනවා. ඔය කාන්දුව වහලා දාන්න කියනවා. ඒ වගේ Tamanගේ ජීවිතයට සසර ජීවිතේ පුරාවට අසුචිය එකතු වෙන තැනක් තියෙනවා. අසුචිය කියන්නේ අපිරිසිදු දෙයක්. මේක මගේ කතාවක් නෙවෙයි මේක බුදුරජාණන් වහන්සේ මේකට මිල්හ කියලා අර්ථ දැක්වුවා. මිල්හ සුඛං අසුචි සැපය කියලා. එහෙනම් සංසාර ජීවිතයේ මේසා විශාල දුක්ගොන්නකට වැටෙන්න පිටවත් මේ හේතු වෙච්ච කාරණාවක් තියෙනවා. එක මොහොතකට ආවඩන්නේ නැහැ බුදු කෙනෙක් ඒ බව. ඒ සඳහා. ඒකින්ද මොන දේ කරන්නත් මත්තෙන් මෙන්න මේ අසුචි වැగిරෙන තැන පෙන්වලා දුන්නා බුදුරජාන් වහන්සේ. අසුචි නිපද වෙන තැන මෙතනින් වහන්න ඉස්සෙල්ලා මොන දේ කරන්නද ඉස්සෙල්ලා මෙතනින් වහන්න එහෙනම් ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපේ ජීවිත සුඛී සුවපත්භාවයට පත් කරන්න පින්වත්නි අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ගත්ත උත්සාහය වගේ දසදහස් ගුණයක් කෝටි ප්‍රකෝටි ගුණයක කරුණාවක් තියෙන මහා කරුණික ආනන් වහන්සේ ඒ ශ්‍රී මුක දේශනාවෙන් අපිට දේශනා කරනවා පළවෙනි බුද්ධ අවවාදයේ විදිහට දේමේ වික්කවේ අන්තා පබ්බජිතේනන සේවිතබ්බා යෝචායන් කාමේසු කාමසු කල්ලිකානු යෝගෝ හීනෝ ගම්මෝ කුතග්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ කියලා. ඕක නෙවෙයිද පළවෙනි බුද්ධ වචනේ? උදාණය නෙවෙයි උදානයක් ඊට ඉස්සෙල්ලා කරා. නමුත් ධර්මය අවබෝධ කරගන්න පිළිපන් අයට පළවෙනියෙන්ම දුන්න අවවාදය තමයි කාමසුකල්ලිකාන යෝගය අතහැරලා දාන්න ඒක ග්‍රාම්‍යයි ග්‍රාම්‍ය කියේ ගමේ කියන එක නෙවෙයි පහත් කියන එක. ඒකේ තේරුම ගම පහත් කියන එක නෙවෙයි. pāli වචනයක් තියෙනවා හීනෝ ගම්මෝ කියලා. ගම්මෝ කියලා කියන්නේ ගමේ ඒවා කියන එක නෙවෙයි පහත් දේවල් පහත් කියන එක. එතකොට ඒක හීන වූ දෙයක්. ඒක පහත් වූ දෙයක්. ඒක පුහුදුන් දෙයක්. ඒක අනර්ථය සඳහා වූ දෙයක්. ඒක ආර්යයන් විසින් පාවිච්චි කරන දෙයක් නෙවෙයි. මොකක්ද? කාමසුකල්ල කාණියෝගය. යෝචායන් අත්ත කිල මතාන යෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ. අත්ත කිල මතාන යෝගය කියලා දෙයක් තියෙනවා. හැබැයි ඒක දුකයි අනරියෝ ආර්යයන් විසින් පසසන ආර්යයන් විසින් පාවිච්චි කරන දෙයක් නෙවෙයි අනත්ත් සංහිතෝ අනර්ථය සහිතයි අනර්ථය සඳහා එහෙනම් කාමසුකල්ලිකාන යෝගයත් අත්ති කියලා මතාන යෝගයත් අතහැරලා දාන්න කියලා කිව්වා. හරිද? හොඳයි. දැන් මං අහනවා මේ අයගෙන් අධික සැප විඳිනවද? ඒ කියන්නේ කාම අධික කම් සැපේ හේදීදී ඉන්නවද? එහෙම ඉතින් සල්ලි එහෙමත් නැහැ නේ. එහෙම කරන්නේ නේද? එහෙනම් නිකන් උපතින්ම අපි කම් සැප වලින් නිකන් ඈඩ් කරලාද නැද්ද? කතා නැහැ වගේ. විඳිනවද මන්දා? අපිට ඉතින් අධික කම්සප විඳින්න කෝ සම්පත් නේද? එහෙනම් ඉතින් අපි උපතින්ම වගේ කාමසකල්ලිකාණියෝගෙන් අයින් වෙලාද? මං කියවන තමන් තුලින් විමසලා කියන්න කියලා. මොකද කියන්නේ? අයින් වෙලාද? අයින් වෙලා නැහැ. ඇයි අයින් වෙලා නැහැ කියන්නේ? එහෙනම් මේ ඇත්තෝ ධර්ම දරයි. අයින් වෙලා නැහැ කියලා කියනවනම් මේ කට්ටිය මම සමහර තැන්වලදී ඔහම අහපුවම කියනවා ඔව් හාමුදුරනේ අපි කාමසුකලිකාණිය යෝගී නැහැ තමයි. කියලා කියනවා. හැබැයි අපි අත්කිල මතාණු යෝගී නැහැ. නේද? අත්කිල මතාණු යෝගී කියලා කියන්නේ ඔය සිල් රකින්න දුක් විඳින එක නෙවෙයි. සමහර අය මේ කාලේ යම් යම් උතුම් සීලයක් රකින්න යමෙක් දුක් විඳිනවා නම් කියනවා අය අත්කිල මතාණු යෝගී කරලා කියලා. Tamanට ඕන හැටියට ධර්මය අර්ථ ගන්න බෑ. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා පින්නත් මේ යම් කාලීන ඉදිරි කාලීන සැපේ සඳහා යම් දුකක් විඳිනවා නම් ඒක විඳින්න. ඒක අත්ති කිලමතාන යෝගිට වැටෙන්නේ නැහැ. නිගණ්ඨනාත පුත්‍රාදී ඒ අවිද්‍යාවෙන් වැහිච්ච අය දුක් විඳේ ඉදිරි කාලීන සැපයක් සඳහා නෙවෙයි. එයාලට ඒකෙන් සැපයක් ලැබෙන්නේ නැහැ. Tamanට ඉදිරි කාලීනව විශාල සැපයක් ලැබෙනවා කියලා දන්නවනම් එක වෙලේ වළඳලා ඉන්න. හ්ම්. ඉදිරි කාලේ එකෙන් සැපයක් ලැබෙනවා කියලා දන්නවනම් සීලය ආරක්ෂා කරන්ද එහෙම කරන්ද එහෙම දන්නවනම් එහෙනම් අත්කිලමතාන යෝගය කියන්නේ මොකද්ද මේ විදින දුකෙන් සැපයක් ලැබෙනවාය කියලා හිතලා සැප ලැබෙන්නේ නැති වි දුක් විඳිනවා වතුරේ ගිහිල්ලා බහලා හිටියා නේද පව් හේදෙන්න ගිහිල්ලා බුදුරජාන් වහන්සේ අහනවා මේ මොකද කරන්නේ අපි මේ වතුරේ බහලා ඉන්න මොකටද පව් හේදෙන්න දැන් කොච්චර හේදිලාද? දන්නේ නැහැ. තව කොච්චර හේදෙන්න තියෙනවද? දන්නේ නැහැ. අපේ සමහර අයත් භාවනා කරන්නෙත් එහෙම. මොකටද භාවනා? මේ කෙලෙස් අයින් කරන්න. දැන් කොච්චර අයින් වෙලාද? මම දන්නේ නැහැ. තව කොච්චර අයින් වෙන්න තියෙනවද? ඒ දන්නේත් නැහැ. ඔය ඔය ඔය කරන භාවනාවෙන් කොහොමද මේ කෙලෙස් අයින් වෙන්නේ? නෑ මම ඒක දන්නේත් නැහැ. <laughs> ඒක විය යුතුද බෞද්ධයා? නෑ නෑ නෑ නෑ. ඒ කියන්නේ භාවනා කරන්න එපා කියන එක නෙමෙයි මේ. භාවනා කළ යුතුයි. බෞද්ධ අභිමානය කියන එක මම හැමදාම මතක් කරන බෞද්ධ අභිමානය තමයි යමක් දැනගෙනම කරන්න කලින් දැනගන්න ඕනේ මේකෙන් මේක වෙනවා කියලා. එහෙනම් එදා නිගණ්ඨ ආදී වූ ඒක දැනගෙන හිටියේ නෑ. නමුත් හැබැයි හරි අමුතු දෙයක් මෙතන. අර කාමසකල්ල කාණ යෝගය ගැන බුදුරජාන් වහන්සේ දේශනා කරනවා හීනෝ ගම්මෝ පු탁ජනිකෝ අනරියෝ අනත් සංහිතෝ කියලා. අත්කිලමතා නිරෝගය ගැන දේශනා කරන්නේ කොහොමද? හීනෝ ගම්මෝ නැහැ. දුක්ඛෝ අනරියෝ අනත් සංහිතෝ කියලා දේශනා කරනවා. ඒක දුක. ඒක අනර්ථය පිණිසයි ඒක ආර්යයන් විසින් කරන දෙයක් නෙවෙයි කියලා. එහෙනම් කාමසකල්ලිකාන යෝගී යෙදෙන අයද අත්කිලමතාන යෝගී යෙදෙන අයද වැඩියෙන් පහත්. හීනෝ ගම්මෝ කියලා දේශනා කරේ කාමසුකල. එහෙනම් වැඩියෙන් පහත් කවුද? අමතක තියාගන්න වැඩියෙන් පහත් කවුද? හැබැයි අපේ ගමක නිකන් ඉන්නවා නම් කිසිම වැදගම්මකට නැති කිසිම තේරුමක් වැඩක් කරන්නේ නැති කෝලම් වැඩ කරන කියන දේ අහන්නේ නැති මොකවත් තේරෙන්නේ නැති මහා පෝරිසාදෝ ඉන්නවන වෙලාවකට. අපි යාළ දිහා බලලා කියනවා මේ නිගණ්ඨය වගේ මිනිහෙක් නේද? නිගණ්ඨය වගේ මිනිහෙක් කියලා කියනවා. නිගණ්ඨය වගේ කියන්නේ ඇයි ඒ? එයා අත්කිලමතාන යෝගයේ යෙදිච්ච හින්දා. එහෙනම් දැන් බලන්න වෙනවා කවුද පල්ලෙහා කියලා නිගණ්ඨයා වගේ මිනිහෙක් කියලා එයා එහෙනම් යමෙක් කාමසකල්ලිකාන යෝගයේ යෙදෙනවා නම් එයාට වැඩිය නිගණ්ඨ කෙනෙක් කියලා උසස් එක්කෙනෙක්. ඇයි? බුදුරජාන් වහන්සේ ඒ බව, ඒ කියන්නේ අත්කිලමතාන යෝගයේ පහක් කියලා සඳහන් කරේ නැහැ. මම මේ එන්න හදන්නේ කාමසුකල්ලිකාණ යෝගයේ ඊටාම පහත් කියන එක ඔප්පු කරලා පෙන්නනවා. ඒ යමෙක් කාමසුකල්ලිකාණ යෝගයේ යෙදෙනවා නම් එයා නිගණ්ඨටත් වැඩිය කොහෙද? පල්ලෙහා ඉන්න කෙනෙක්. හ්ම්. ඒකත් දැන් මතක තියාගන්න ඕනේ. ඊළඟට තමයි වැඩේ. මේ ඌරා කැමති මොනවටද? ඌරා විතරක් නෙවෙයි ඊරි කියන දෙන්නම නේද? ඌ රෝගිය මොකද දෙකම එකට අරගෙන ඒ කට්ටිය කැමති පින්වත්නි අසුචියට ඒ කට්ටිය අසුචි වළඳමින් අසුචි ගාගනිමින් අනිත් අයගේ ඇඟෙත් හැප්පෙමින් අනිත් අයගේ ඇඟෙත් ඒක තවරමින් බොහොම විනෝදෙන් ඉන්නවා මේක දකින අනිත් අයට මොකක්ද ඇති වෙන්නේ මහා පිළිකුල්ම පිළිකුල් හැඟීමක් ඇති වෙනවා ආපෝ අසුචි ගාගෙන අසුචි නාගෙන අසුචි අනිත් අයගෙත් ඇඟේ ගාගෙන ඉන්නවා කියලා. අනිත් අයට නුවණ තියෙන අයට යමක් තේරෙන අයට ඒ පිළිකුල ඇති වුණාට ඌරට ඌරට ඒ බව දැනෙන්නෙම නැහැ. ඒක තමයි කාමසුකල්ල කාණ යෝගී යෙදිලා ඉන්න අය පින්වත් මේ හිතන්නේ මොකද්ද? මේක තමයි ලෝකයේ තියෙන ඉහළම සැප. ඉහළම සැප කියලා. දැන් නිගණ්ඨයට වැඩිය පල්ලෙහායි කිව්වා. මේකට අසුචි සැපේ කියලා කිව්වා. ඌරා ඊරි කියලා කිව්වා. නේද? ඇයි අපේ මෙච්චරම මේක පල්ලෙහාට දාන්නේ? මෙච්චරම මේක පල්ලෙහාට දාන්නේ මේක පළවෙනි බුද්ධ වචනේ හින්දා. බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා දේශනා කරපු අසුචි නිපද වෙන තැන විදිහට සලකන්න පුළුවන් දෙයක් තමයි කාමසිකාලිකාණ යෝගයේ අසුචි කියලා කියවතන කෙලෙස් වලට. කෙලෙස් නිපද වෙන තැන සංසාර ජීවිතය දිග්ගස්සන තැන. එහෙනම් දැන් බලමු කාමසුකල්ලිකාන යෝගය කියන්නේ මොකක්ද කියලා. දැන් බලමු. දැන් බලමු මේ දැම්ම බලමු. නේද? මම මෙහෙම අහනවා. ලොකු මාලිගාවක් හදලා කවුරු හරි කෙනෙක් මේ මාලිගාව දිහා බලාගෙන අයියෝ මේකත් මට නැති වෙලා යනවා. ඉතින් මේකේ මං ඉන්න කාලයක් ඉන්නවා. ඔන්න ඒ කමක් නැහැ මේක ඉතින් නැති වුණොත් නැතිද මේවා කොහොමත් අනිත්‍ය ස්වභාවයේ තියෙන දේවල් කියලා අර හදාගත්ත ලොකු වටිනා මාලිගාව ගැන වැඩි අදහසක් නැතුව ඒක පාවිච්චි කරනවා. පුංචි පැල් කොටයක් අටවගත්ත මිනිසෙක් හද එළියේ මේ පැල් කොටය ළඟට ගිහිල්ලා කල්පනා කරනවා මේ තරම් චමත්කාර ජනක පැල් කොටයක් ආයමට හම්බෙද නැද්ද දන්නේ නැහැ මේක නම් කාටවත් දෙන්නේ නැහැ මේක මගේමයි කියලා මේක දිහා බලාගෙන කල්පනා කර කර ඉන්නවා කාටද වැරදිලා තියෙන්නේ කොයි එක්කෙනාටද කවුද එතකොට කාමසකල්ලිකානියෝගේ ඉන්නේ ওই දෙන්නගෙන් කවුද? පුංචි හා එහෙනම් ඔන්න අර්ථ දක්වගමු යමෙක් ඇහෙන් රූපයක් බලමින් එහි ඇලෙමින් ගැලෙමින් ඒ පිළිබඳ උදානයටපත් වෙමින් නැවත නැවත නැවත නැවත නැවත නැවත මේක මගේය මේක මටමය මේක මේක සැපය මේක සුන්දරය මේක මధుරය මේක ප්‍රියයයි ගනිමින් යම් කිසි කෙනෙක් ඇහෙන් දුටු රූපය පිළිබඳ නැවත නැවත නැවත නැවත නැවත නැවත හැරි හැරි බලමින් කාම වස්තුව වින්දනය කරනවා නම් කනෙන් එන ශබ්දය මේක ප්‍රියයි මధుරයි සුන්දරයි කියලා යම් කිසි කෙනෙක් ඒ කාමනීය රූපය වින්දනය කරනවා නම් නාසයෙන් දිවෙන් ශරීරයෙන් ආදී වශයෙන් මේ පංචකාම සම්පත්තිය ඉන්ද්‍රයන්ගෙන් ලබාගෙන පින්වත්නි යමෙක් මේන් නැවත නැවත තෘප්තිමත් භාවයට පත් වෙමින් කටයුතු කරනවා නම් ඒක ඇනිලා ගැලිලා ආන්යාට කිව්වා කම්සප විඳිනවා කියලා. එයාට කිව්වා කම්සප විඳිනවා කියලා. ඒකට කිව්වා කාමසුකල්කානු යෝගය. ඒක බුදුරජාණන් වහන්සේ අර්ථ දැක්වේ කොහොමද? හීනෝ ගම්මෝ පුතග්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ කියලා අර්ථ දැක්වේ. නේද? එහෙමයි අර්ථ දැක්වේ. එතකොට ඒ අර්ථ දැක්වීමත් එක්ක පළවෙනි බුද්ධ වචනය, පළවෙනි බුද්ධ භාෂිතය. ඒකයි මම කිව්වේ අර කැඩිලා තියෙන අසුචි බටේ ඒ කාන්දු වෙන තැන වහන්නේ නැතුව එන එන අසුචි ටික අරන් දාන්න හැදුවට කවදාකවත් හරියන්නේ නැහැ. ඇයි ඔය ඇහැට පේන රූපය වින්දනය කිරීම කනට ඇහෙන ශබ්දය වින්දනය කිරීම අසුචි බටේ කැඩිච්ච තැන වගේ කෙලෙස් උල්පත කියලා සඳහන් කරේ ඇයි? මං කිව්වා නිකං කිසිම දෙයක් පිළිගන්න එපා. කිසිම දෙයක් නිකං පිළිගන්න එපා. බුදුරජාණන් වහන්සේගේ පළවෙනි බුද්ධ අවවාදය ධම්සක්වත්තුන් සූත්‍ර දේශනාවේ අන්ත දෙක අතරින්ද කියලා. එහෙනම් කාමසුකල්ලිකානු යෝගය කියන එක බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙලා පළවෙනියෙන්ම දේශනා කරා අසුචි සැපය විදිහට මේක හේතුවක් නැතුව නම් දේශනා කරන්න විදිහක් නැහැ. පින්වත්නි ආය ආය මතක් කරනවා ආය ආය මතක් කරනවා බුදුන්ගේ නාමයට ධර්මයේ නාමයට මහා සංඝරත්නයේ නාමයට අගෞරවයක් වෙන්නේ නැති වෙන්න. ඒ නමින් Taman ධර්මය තුල ඉන්නවා නම් ඒ උතුම් ධර්මයේ තියෙන හේතුඵල ධර්ම අමතක කරන්න එපා. ඇයි මම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ පවා අන්ධ භක්තියෙන් පිළිගන්නේ? ඇයි බුදුරජාණන් වහන්සේ කාමසුකල්ලිකාන යෝගය මෙතරම් පල්ලෙහාට දාලා නිගණ්ඨකත් පල්ලෙහා ඉන්න කෙනෙක් විදිහට සඳහන් කරේ ඇයි? කියලා විමසුවොත් තමන්ගේ තුලින් විමසුවොත් පින්වත්නි ඇත්ත හෙලි වෙන්න පටන් ගන්නවා. ඇත්ත හෙලි වෙනකොට ඒ පිළිබඳ ඇති වෙන්නේ අට්ඨියති jiguddati harayati. තමන්ට මේකේ ඇත්ත තේරෙනකොට ඒක පිළිකුල් වෙනවා. ඇත්ත නොතේරි කොච්චර අදිෂ්ඨාන ගත්තත් ඇත්ත නොතේරි කොච්චර අදිෂ්ඨාන ගත්තත් මම මේ කතා කරනවා කියලා අතහැරෙන්නේ මෙන්න මේ වගේ. Taman ආදරය කරන කෙනෙක් ඉන්නවා. ඉතින් Tamanට තේරෙනවා මේ ආදරය හරියන්නේ නැහැ. මේක මට කොහොමත් මේ මේ ජීවිතේ මට මේව ලබා ගන්න බෑ. එහෙම හිතමුකක්. මේක අතහරින්න ඕනේ කියලා. කොච්චර අතහරින්න හැදුවත් පින්වත් ඒ කෙනාව අතහරින්න බෑ. යම් වෙලාවක තේරුනොත් මේ ආදරය කරන කෙනා ඊටාම ගුණමකු ඊටාම අසත්පුරුෂ බොරු කරන මටත් බොරු කරලා තියෙන කෙනෙක් කියලා තේරුණොත් අර ආදරය අත හරින්නේ නැහැ අත හැරෙනවා ආම් බලන්න ආදරය ඇති උනේ හේතුවක් ඇති කල්හි එයා යහපත්ය එයා ප්‍රියය මధుරය හොඳය මගේය මට ඕන හැටියට සින්නවාය කියන හේතු ටික තියෙනකන් ඒ ටික අපේ හිතේ එවැනි ක්‍රියාකාරීත්වයක් තියෙනකන් එයා පිළිබඳ ආදරයක් වෙන එක නවත්තන්න නවත්තන්න බෑ. ඒ හේතුව නැති වුණා. මෙයා අසත්පුරුෂය, මෙයා ගුණමකුය, මෙයා ඊටමත් වංචනිකය ආදි වශයෙන් ඇත්ත తත්වය දැනගත්ත විතරයි පින්වත් මේ මොකද උනේ? අත හරින්න දෙයක් නැහැ අත හැරෙනවා. එහෙනම් නිකන් අත අරින්න අත අරින්න කිව්වට අත හැරෙන්නේ නෑ ඒකයි කිව්වේ සත්‍ය කෘත්‍ය කෘත මෙන්න මෙතන මේ ධර්මයට ගැලපෙන්නේ නැහැ කියලා කියන්න දෙයක් උතුම් ධර්මයේ නැහැ පින්වත්නි